ජීවිතය සකස් කරනවා කියන්නේ අපේ හිත සකස් කරගන්න ඕනේ. එහෙම අපේ හිත සකස් කරගත්තේ නැත්නම් අපිට මේ ජීවිතයත් දුක් විඳලා සංසාර ජීවිතෙත් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒකයි හදන්න ඕනේ නැතුව බුදුහාමුදුරුවෝ කියපු හින්දා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියපු හින්දාවක්වත් කාටවත් රැවටිලාවක්වත් නේද කවුරු හරි කියන හින්දා නෙවෙයි. අපිටම ලැබෙන්න තියෙන දුක් ලැබෙන හින්දා මේ සසර ජීවිතයේ අපි දන්නවා අපි එක එක්කෙනා එක එක විදිහට ඉපදිලා තියෙන්නේ. අපි එක එක්කෙනා එක එක්කෙනා එක එක විදිහට ඉපදිලා තියෙනවා බලන්න අපේ ජීවිතයේ මේ ශරීරයේ හැඩතල පවා අපිට තීරණය කරන්න බෑ කොයි වගේ වේද කියලා. අසනීපයක්වත් තීරණය කරන්න බෑ. තව ටික දවසකින් මොකක් වේද කියලා මේ ශරීරය ගැන කියන්න බෑ. සමහර අයට කුඩා කාලේදීම නේද ටික කාලයක් හොඳට ඇවිල්ලා දරුණු ලෙඩ රෝග හැදිලා සමහර අය නැති වෙලා යනවා. සමහර අය දරුණු ලෙඩ රෝග හැදිලා ගොඩකල් දුක් විඳිනවා. නේද? එතකොට එක එක්කෙනාට එක එක්කෙනාට මේ විදිහට මේ තරම් වෙනස්කම් සහිතව මේ ලෝකේ උපදින්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕන. ඒ හේතුව තමයි කර්මය. නේද? ඒ කර්මානුරූපව එක එක්කෙනා එක එක විදිහලා ඉපදලා තියෙනවා. එතකොට මේ ජීවිතේ අපි කරන කියන දේවල්. ඉතින් අපි විතර නෙවෙයි දැන් කෙලින් හිට ගන්න බැරි අය කී දෙනෙක් ඉන්නවද? හරකෙකුට බෑ, එළුවෙකුට බෑ. ඒ වගේ බොහෝ සත්ව කොටස් ඉන්නවා වචනයයි කතා කරන්න පුළුවන්. ජීවිත කාලෙම. ඉතින් හරියට දුක් විඳින ඒ කට්ටියටත් ඇහැ කන නාසයක් දිවක් ශරීරයක් තියෙනවා. ඒතර මේ වගේ தත්වයන් තුළ මේ පරිසරය දිහා හරියට හැරලා බලන කෙනෙකුට තේරෙන්න ඕන මොකද්ද මේ වෙනස? එතකොට ඒකටයි ඒවට හේතු හොයාගන්න බැරුව අනන්ත අප්‍රමාණ කාලයක් මිනිස්සු දුක් විඳිනවා. මොකද මේ වෙන්නේ කියලා. කර්මය තියෙනවා කියලා දැනගන්නවා. බුද්ධ බුසාඳුරු උපදින්නත් කලින් කර්මය තියෙනවා කියලා දැනගත්තා. නිකණ්ඨනාගත පුත්‍රලා නේද කර්මයක් තියෙනවා කියලා තේරුම් ගත්තා. තේරුම් ගන්න මොකද කරේ? කර්මය ඉවර කරන්න ඕනේ ඉක්මනට. මම පෙර කරපු පාප කර්මයන් ඉවර කරන්න ඕනේ කියලා හිතාගෙන ඒවා විපාක එන්න ඉස්සලා විඳෙව්වා. සත්තු වගේ ජීවත් වුණා. පස් පැත්තකින් ගිනි නේද? තව තව ඇව්වා උඩින් අවුවෙන් හතර පැත්තෙන් ගිනි ගොඩවල් ගහලා දැව්වා. සමහර අය බලාගත්ත අතට මෙහෙම කෙලින් ගියා. යන යන තැන හැපි හැපි හැපි හැපි ගිහිල්ලා මැරුණා. එතකොට විමුක්තිය ලැබෙනවා කියලා. ඔය වගේ එක එක දේවල් කරා. නමුත් ඒ අයට කර්මය ගැන අදහසක් තිබ්බා. නේද? එතකොට මේ මොකක්ද වෙන්නේ කියලා හොයාගන්න බැරුව මිනිස්සු ලොකු පීඩනයකටපත් වෙලා ක්‍රමවේදයක් නැතුව මොකද්ද වෙන්නේ කියලා හොයාගන්න බැරුව ඉන්න කාලවල් තියෙනවා ලෝකේ. හොඳ නරක මොකක්ද කියලා හොයාගන්න බැරි වෙන කාලවල තියෙනවා. හිතක් කියන්නේ මොකක්ද කියලා ඒකේ ක්‍රියාකාරීත්වයක් කියන්නේ මොකක්ද කියලා හොයාගන්න බැරි කාලවල තියෙනවා. එතකොට අද අපිට එහෙම නැහැ. අද මේ කාලේ ඉපදිලා ඉන්න අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල අපිට නොපෙනෙන බලවේග මේ ලෝකේ ක්‍රියාත්මක වෙන ආකාරය මොකක්ද කියලා කර්මය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද චිත්තය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා ඒවා ඊටාත්ම ක්‍රමානුකූලව දේශනා කරලා තියෙනවා. ඉතින් ඒවා දිහා අපි හොඳට විවෘතව බලන්න ඕනේ. අපිට මොකද තේරෙන ඵලයක් තියෙනවනේ. මොකද මේ එක එකනට එක එක විදිහ වෙන්නේ. ඇයි සමහර අයට එක බෙහෙතක් අල්ලනකොට සමහර කෙනෙකුට බෙහෙතක් අල්ලන්නේ එකම බෙහෙත. නේද? එකම ලෙඩේ හැදිලා තියෙන එකම කට්ටියට නේද? සමහර අයට බෙහෙත් අල්ලනවා සමහර අයට බෙහෙත් වලින් නිරෝගී වෙන්නේ නැහැ. ඉතින් එකම වයසේ ඉන්න අය ගත්තොත්. ඉතින් එහෙම බලනකොට හොඳට තේරෙන්න ඕන අපිට කොච්චර වේගවත්ව මේ කර්මය ක්‍රියාත්මක වෙනවද එහෙනම් මගේ ජීවිතේ මම මේ කර්මයෙන් ගැලවෙන වැඩ පිළිවෙල අඩුම ගානේ හදාගන්න ඕනේ. කර්ම රැස් වෙන්න හේතු වෙන්නේ මොකද්ද? කර්ම රැස් වෙන්නේ මොනවා කරලාද? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාද, පරසාවාද, සම්ප්‍රප්පලාප මේ ඔක්කොම වෙන්නේ යම් දෙයක් ගැන තියෙන ආසාවල් හින්දා, කැමැත්ත හින්දා. කැමති දේවල් නොලැබෙනකොට පරස වචන කියනවා. කැමති දේවල් නොලැබෙනකොට බනිනවා. නැත්නම් කැමති දේවල් නොලැබෙනකොට බොරු කියනවා. කැමති දේවල් නොලැබෙනකොට කවුරු හරි මරලා දානවා. ඒ වගේ කැමති දේවල් ලබා ගැනීම සඳහා හොරකම් කරනවා. කාමයේ වර්ධව හැසිරෙනවා. ඒතර කැමැත්ත කියන එකයි නැත්තම් තණ්හාව කියන එකයි මේ හැම එකටම මූලික වෙන්නේ. හරි. එතකොට කැමති දේ නොලැබීම දුකක් කියලා අපි අහලා තියෙනවා. යම්පි චන්න ලබති තම්පි දුක්ඛං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඔක්කොම දුක් ටික කැමති දේ නොලැබීම කියලා. එතකොට මොනවද අපි කැමති? ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී ධම්ම. ඒතර මේ කැමති දේවල් හොයමින් අපි ලොකු ව්‍යාපාරයක ඉන්නවා. ජීවිතය කියන්නේ ව්‍යාපාරයක්. ඇයි? ව්‍යාපාරයක් කියන්නේ ගනුදෙනුනේ. බලන්න ඕක ඇස්සේ තියෙන ගනුදෙනුද නැද්ද කියලා. කෙනෙකුට අපි ආදරය දෙන්නේ මොකටද? කොන්දේසි විරහිතව කිසියම් ප්‍රශ්නයක් නැහැ. මට කිසි ආදරයක් ඕනේ නැහැ. මම ඔහෙට ආදරෙන් සලකනවා කියලා කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ. එහෙම කවුරු හරි ඉන්නවද? කෙනෙකුට ආදරය කරන්නේ මොකටද? දෙනු ගනු. නේද? හොඳයි දුන්නාට පස්සේ හම්බුනේ නැත්තම් සටන්. නේද? ලොකු සටනක්. එහෙනම් ජීවිතේම තියෙන මොනවාද? ගනුදෙනු. එතකොට මේ ගනුදෙනුත් එක්ක තියෙන මේ ජීවිතයේ මේකට ලොකු pore තියෙනවා. මේ ඔක්කොම pore අල්ලන්න හේතු වෙලා තියෙන්නේ මොකටද? කැමති දේවල් ලබා ගැනීමටයි අකමැති දේවල් අයින් කරන්නයි. ඒතර කැමති දේ නොලැබුණොත් ඒක මහා දුක්ඛිත ස්වභාවයකටපත් වෙනවා. කැමති දේ නොලැබීම සිද්ධ නොවිය යුත්තක්. ඒකෙන්ද අපි මොකද කරන්නේ? පුළුවන් තරම් කැමති දේවල් ලං කරගන්න බලනවා. පුළුවන් තරම් කැමති දේවල් ලං කරගන්න බලනවා. කැමති දේවල් ලං කරගත්තාම හිතට සතුටුයි. එහෙනම් හොයන්නේ මොකද්ද? සතුට. කැමති දේවල් ලං කරගන්න හදන්නේ ඇයි? හිත සතුට කරගන්න. එහෙම නේද? හ්ම්. එතකොට කැමති එතකොට මේකේ තව ප්‍රශ්න වර්ගයක් තියෙනවා. සමහර අයට මේ මේ ජීවිතය දිහා යථාභූතව හොඳට හොයලා බලන්න කියලා මම කියන්නේ හැම වෙලේම. ඇත්තට මුණ දෙන්න ඇත්ත මොකද්ද කියලා හොඳින් හොයලා බලන්න. හරි? එකම වස්තුව ගත්තාම එක්කෙනෙකුට කැමැත්තක් තියෙනවා තව කෙනෙකුට නෑ. ඒ කියන්නේ එකම වස්තුවක් දැක්කහම සමහර අය සතුටු වෙනවා සමහර අය නෑ. එහෙනම් ඒ එකම වස්තුව දැක්කහම එක්කෙනෙකුට සතුටක් ඇති වෙන්නත් එක්කෙනෙකුට දුකක් ඇති වෙන්නත් හේතුව මොකද්ද? එහෙනම් ඒක වස්තුවේ තියෙන ප්‍රශ්නයක්ද හිතේ තියෙන ප්‍රශ්නයක්ද? එහෙනම් සතුට කියන එක ඇති වෙන්නේ වස්තු වලින් නෙවෙයි කොහෙන්ද? ඒ වස්තු වලට සතුට ඇති වෙන විදිහට අපේ හිත හැදිලා. දැන් අම්මා කියන්නේ එහෙම කෙනෙක්. ජීවිතේ පළවෙනි වතාවට ඉපදුනාට පස්සේ වෙනත් ස්ත්‍රීන් දැක්කට සතුටක් ඇති වෙන්නේ නැතුව අම්මා දැක්කහම සතුටක් ඇති වෙන විදිහට ඒ පුතාට නැත්තම් ඒ දුවට ඒ සිතුවිල්ල හැදිලා. දැන් තමන්ගේ දරුවන් දැක්කහම සතුටු වෙන විදිහට ඒ ඒ දෙමව්පියන්ගේ සිත් හැදිලා. ඒකද වෙන දරුවෝ දැක්කහම කියන්නේ තමන්ගේ දරුවෝ දැක්කහම තමයි සතුටු වෙන්නේ. ඒක තමන්ගෙන් වෙන්න ඕනේ නැහැ. යෞවන කාලයේදී කවර කෙනෙක් දිහා දැකලා නැවත නැවත නැවත නැවත හිතේ සතුටක් ඇති වෙනවා මේක නැවත නැවත ඒක යෙදුනහම මේ සතුට නැවත නැවත ඇති කරගත්තට පස්සේ ඒ තනත්තා හෝ තනත්තිය දැක්කහම පුදුමාකාර සතුටක් ඇති වෙන විදිහට එයාට හැදිලා නේද අනිත් අයට එහෙම නැහැ එහෙනම් සතුට කියන්නේ එක එක්කෙනාට වෙන වෙනම තියෙන සාපේක්ෂ දෙයක්ද නැද්ද ඒ කියන්නේ මේ ලෝකේ තියෙන වස්තු වලින් සතුට වෙනවා නම් ඒ වස්තුව දැක්කම ඔක්කොම සතුට වෙන්න ඕනේ එහෙනම් වෙලා තියෙන ඊට වඩා හාත්පසින් වෙනස් දෙයක් අපේ හිත ෆෝමැට් වෙලා නේද? එහෙම කියන්නම්කෝ ඔක තේරෙන කතාවකින් තව කාට හරි තේරෙනවනේ එහෙම වචනයක් කිව්වහම. දැන් මේ කාලේ භාවිතවතු වලට සතුට ඇති වෙන විදිහට මගේ හිත හැදිලා. වෙන කෙනෙක්ගේ හිතක් එහෙම හැදිලා නැහැ. අහවල් වස්තු වලට ඇලෙන විදිහට මගේ හිත හැදිලා. හරි. එහෙනම් ඒවා හින්දාම මට දුක් ඇති වෙන්නේ. නේද? එහෙනම් මේක ආපහු කරකවන්න ඕන දුක් නැති කරන්න මොකද කරන්න ඕන? මේක රීසෙට් කරන්න ඕනේ. <laughs> නේද? මේක අනිත් පැත්තට හරවන්න ඕනේ ආයෙසරයක්. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? අපි මේ වස්තු හින්දා දුක් විඳිනවා. කැමැත්ත කියන එක එක එකනට සාපේක්ෂවයි හැදලා තියෙන්නේ. අපි මේක දන්නේ නැතුව මේකට ලස්සන උදාහරණයක් කියන බුදුරජාණන් වහන්සේ. ඒවා ඉතින් මතකම තියාගන්න ඕනේ නැහැ. ළඟම තියාගන්න ඕන උදාහරණ හැම වෙලෙම මතක තියාගන්න උදාහරණ. බල්ලෙක් මස් කට්ටක් අරගෙන වේරිච්ච මස් කට්ටක්. අරගෙන ඇවිල්ලා පැත්තකටලා හාප්පනවා තියලා. හාපනකොට එයාලා ඒ රහ එනවා. කොහෙන්ද? කටතු වල වෙලා. නේද? එයා හිතන්නේ මස් කට්ටෙන් කියලා. ඕක කියනකොට අපිට හිතෙනවා පව් අසරණ බල්ලා. එයාගේම ලේ එයා යාර රහට ඇවිල්ලා එයාගේ ඇතුළේම සිද්ධ වෙච්ච දෙයක් ඒක. මස් කට්ටෙන් වෙච්ච දෙයක් නෙවෙයි. එහෙනම් රහතන් වහන්සේලා අපි දිහා හිතන්නේ පව් අසරණ මිනිස්සු. එයා දන්නේ නැහැ. එහා පැත්තේ කෙනෙක්ගේ නෙවෙයි Tamanට සතුට ආවේ කියලා. මේකෙම ස්වභාවයක් කියලා. එයා දන්නේ නැහැ එහා පැත්තේ කෙනෙක්ින්ද නෙවෙයි මේකට දුක ආවේ කියලා. මේකෙම ස්වභාවයෙන්ද තමයි. එහෙනම් දුක නැති කරන්න නම් එහා පැත්ත වෙනස් කරලා හරියන්නේ නැහැ. නේද? කොහෙද වෙනස් කරන්න ඕනේ? මේක වෙනස් කරන්න ඕනේ. තණ්හාවෙන් කරගන්න ඕනේ. හරිද? ඉතින් අන්න ඒක තමයි මේ ධර්මය තුලින් අපිට ලැබෙන පළවෙනි පණිවිඩය. හරි. ඉතින් දැන් අපි බෞද්ධත්වෝ විදිහට මම හැමදාම අහන්නේ මේ වැඩසටහන් මාලාව මම පටන් ගත්තේ මේ ටිකට විතරයි. එක අරමුණකින් පටන් ගත්තේ. මේක ඔලුවට දාන්නයි පටන් ගත්තේ. අනිත් ඔක්කොම පස්සේ කරගත්ත පුළුවන්. හරිද? මොකක්ද ඔලුවට දාන්න ඕනේ? අපේ මනසෙන් නැගෙන්න ඕනේ මොකක්ද? හැම වෙලේම මට දුකක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ තණ්හාව නිසායි. හ්ම් නේද අපි මෙච්චර කල් අපි දැන් කොච්චර කල්ද බෞද්ධ විදිහට ධර්මය ඉගෙනගෙන පාසල් යන කාලෙම ඉගෙන ගත්ත නේද දුකට හේතුව මොකක් කියලාද ඉගෙන ගත්ත නේද දැන් දුකක් ආවම තණ්හාව කියලා මතක් වෙනවද මේ බණ අහනවා බණ ලියනවා බණ කියනවා මේ මොනවා කරත් දුකක් ඇති වෙනකොට මේකට හේතුව තණ්හාව කියලා තමන්ගේ හිත හඳුනාගන්නේ නැත්නම් ඒ බණ ප්‍රායෝගිකව අරගෙනද නෑ එහෙනම් මේ ධර්ම දේශනා මාලාවම යන්නේ ඔන්න ඔතන හිතේ තියෙන ඔන්න ඔතන ස්පර්ශ කරන්නයි මම හැම බණකම කලින්ම කියන්නේ ඒකයි මේ වෙනස ඇති කරගන්න ඉක්මනට. හරි මේ වෙනසත් එක්ක Taman ලොකු සහනයකට එනවා. මතකයි මම හැමදාම කියන්නේ කවුරු හරි බාහිනකොට දුක් ඇති වෙනවා. ඇයි අපේ හිත අපිට කියන්නේ මොකක් කියලාද? බැන්න හින්දායි දුක් ඇතිුනේ. ආවලා බැන්න මං දුකෙන් ඉන්නේ. හරිද? බැන්න හින්දාද දුක? නෑ. රහතන් වහන්සේ නමකට බැන්න දුක ඇති වෙන්නේ නෑ උන්වහන්සේට. ඇයි උන්වහන්සේට ප්‍රිය වචන ගැන තණ්හාවක් නැහැ. අපිට කොහොමද? ප්‍රිය වචන ගැන තණ්හාවක් තියෙනවා. ඒකින්ද අප්‍රිය වචනට අපි කැමති නැහැ. අන්න ඒකයි දුක් ඇති වෙන්නේ. එහෙනම් මම කරන්න ඕනේ මේකෙන් මේකෙන් ගැලවෙන්න නම් මම මොකද කරන්න ඕනේ? තණ්හාව අයින් කරන්න ඕනේ. හැම තැනම දුක් ඇති වෙනවා නම් තියෙන්නේ. කොහේ හරි තැනක ඒක යට අපිට නොපෙනෙන්නට තියෙනවා තණ්හාව. අන්න ඒක ඉස්මතු කරගන්න ඕන. කොතනද මේක තණ්හාව තියෙන්නේ? මේකට මොකද්ද තණ්හාව හේතුව? දුකක් ඇති වුණා නම් කොතන හරි දුක් මාත්‍රයක් හරි තමන්ගේ තුල ඇති වුණා නම් හැම වෙලෙම හොයන්න පුරුදු වෙන්න කොහෙන්ද මේකට තණ්හාව ගෑවුනේ? හරිද? අතීතයේ මට දුක් ඇති වෙච්ච සිද්ධි අරගෙන මම පුළුවන් තරම් බලන්න ආ මෙතෙන්ට තණ්හාව යෙදලා තියෙන්නේ කොහොමද කියලා. ඇයි මම එහෙම බලන්න කියන්නේ? අපේ හිත යන්නේ අපි දන්න තැනට යනකම් විතරයි. අපේ හිත හරියට එයාට යන්න පුළුවන් යම් සිද්ධියකදී දන්න තැනට යනකම් විතරයි. ඒ කියන්නේ සුද්ධ කරපු කැලයක් තියෙනවා නම් පාරක් කපලා තියෙනවා නම් කපු තැනට ගිහලා ආපහු වෙනටක් ගාලා කියපු ගම. මොකද්ද මේ කතාවේ තේරුම මේ බලන්න. මම ඊයේ පෙරේදා කිව්ව උදාහරණයක් කියන්නම්. ඩෙන්ගු කියලා කියනවා මම. ඩෙන්ගු කියලා කිව්වහම එක එක්කෙනාට එක එක්කෙනාට ඇති වෙන්නේ ඒ ගැන අවබෝධය ඇති වෙන්නේ දන්න ප්‍රමාණයට. සමහර කෙනෙකුට ආ මේක මේ දරුණු ලෙඩක්. සමහරට දරුණු නැති ලෙඩක්. සමහරට මේක අහලවත් නැත්තම් නිකන් සද්දයක් විතරයි. නේද? වෛද්‍යවරයෙකුට වගේ කෙනෙකුට නැත්නම් ඩෙන්ගු හැදිච්ච කෙනෙකුට ඩෙන්ගු කියනකොට අම්මෝ මහා භයානක ලෙඩක්. හරිද? වෛද්‍යවරයෙකුට වගේ. ඊටත් එහා ගිය මේකට හේතුව විතර නෙවෙයි ඒකේ බෙහෙත් ටිකක් මතක් වෙනවා. එහෙනම් මොනවා හරි වචනයක් කියනකොට නැත්නම් සිද්ධියක් අරමුණු වෙනකොට අපේ හිත යන්නේ දන්න තැනට. දන්න තැනට. එහෙම නේද අනිවාර්යයෙන්ම? එහෙනම් හැම සිද්ධියකම දුක් ඇති වෙන හැම සිද්ධියකම මොකද්ද තියෙන්නේ? තණ්හාව යෙදිලා තියෙනවා. හරිද? ඒක අපි ඉස්මතු කරගත්තේ නැහැ. හරිද? කෙනෙක් බයිනකොට මට තියෙන්නේ ප්‍රියවචන කෙරෙහි තියෙන තණ්හාව කියන එකට ළඟට යනකම් අපේ හිත ගියේ නැහැ. අපේ හිත ගියේ ආවලා බැන්න හින්දා මට මේ දුක. එතකොට මං හරි අසරණයි. ඇයි එයා දිගටම බැන්නොත් මට දිගට දුකෙන් ඉන්න වෙනවා. නේද? ඇයි මට කරන්න දෙයක් නැහැ නේ. මෙයා දිගටම බැන්නොත් සමහර අය දිගටම දුකෙන් ඉන්න මුළු ජීවිතේම දුකෙන් ඉන්න සමහර අයත් එක්ක ජීවත් වෙන්න වෙලා. ඇයි හැමදාම බයිනෝ? <laughs> හැමදාම බයිනෝ ඒක හරි ලොකු අසාධාරණ වැඩක්. අසරණයි එහෙම මිනිස්සු. හැබැයි හරියට හේතුව දැනගත්තා නම් එයාට එහෙම දුකෙන් ඉන්න වෙන්නේ නෑ. ඇයි මේ තණ්හාවෙන් දන්නේ මේ දුක. එහෙනම් ඔහේ බයිනවා. මං ප්‍රියවචන කෙරෙහි තියෙන තණ්හාව ක්‍රමවේදයක් හොයලා නැති කරගන්නවා. ප්‍රියවචන කෙරෙහි තියෙන තණ්හාව නැති වෙච්ච ගමන් හ්ම් දැන් බයින්න කොහොමද තරම් මං ඉන්නවා ගන්න. හරි. ඉතින් එහෙනම් අසරණ නැහැ කියන්නේ ඒකයි. ධර්මයේ තියෙන අය ධර්මයේ දන්න අය අසරණ නැහැ. Tamanට ඕන හැටියට Tamanගේ හිත හදාගෙන බාහිරින් දුක් වෙන්නේ නැති වෙන්නේ සකස් කරගෙන වාසය කරන්න පුළුවන්. එහෙනම් මේකේ පළවෙනි පියවර විදිහට අපි හැමදාම හැම දේශනාවකම කලින්ම කියන්නේ අතීත සිද්ධි අරගෙන ඉවරක් නැතුව ඒ දුක් ඇති වෙච්ච තැන් අරගෙන ඒ වගේ තණ්හාව හොයන්න. මේක සාමාන්‍යයෙන් ගෙදර දොරේ වැඩ කටයුතු කරද්දිත් කරන්න පරයන්කික වගේ භාවනාවකින් දෙන්නත් කරන්න. අතීත සිද්ධි අරගෙන මොහොතට මෙනෙහි කරනවා. බලනවා. ආ මේකෙත් මෙතන තණ්හාව නේනම් තිබිලා තියෙන්නේ. මේකෙත් තණ්හාව නේනම් මම ওই මේ අඬ අඬ හිටියේ බලනකොට මේ අඬලා තියෙන මේ මගේ හිතේ තියෙන දෙනම ඇයි මේ මට ළමයි හින්දා දුක් ඇති වෙන්නේ? තණ්හාව හින්දායි. තණ්හාව හින්දායි කියලා ඔක්කොටම තණ්හාව යොද යොද යොද යොද බලන්න. දැන් පරුස වචන කියපුවාම දුක් ඇති උනේ ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව හින්දා කියලා මම ගොඩ දුරට මට අතීතයේ වෙච්ච සිද්ධි අරගෙන බලලා බලලා බලලා බලලා තේරුම් ගත්තා නම් හරියට දැන් බලන්නකො එහෙම කරපු කෙනාට අපි හිතමු මේ වර්තමානයේ කවුරු හරි බයිනවා. ඒ විදිහට හොඳට මෙනෙහි කරපු කෙනෙකුට කවුරු හරි බයිනවා. බයිනොට මොනව හිතේද? දුකක් එනවා. දුක හිතෙද්දිම හිතෙන්නේ මොකක් කියලාද? ආරය බයින හින්දා කියලාද හිතෙන්නේ නැත්නම් මගේ හිතේ තියෙන ප්‍රිය වචන කෙරෙහි තියෙන ආසාව හින්දා කියලාද හිතෙන්නේ? අන්න ඒක මතක් වෙනවා. එහෙනම් කරකවන්න පුළුවන් දෙයිද හිත හරි පැත්තට? හිත හරි පැත්තට නම්වන්න පුළුවන් දෙයිද? ඒක පොඩි දෙයක් කරන් තියෙන මොනවද කරන් තියෙන්නේ? නැමෙනකම් මෙනෙහි කරන්න ඕන. හරි සංඥාව එනකම් මෙනෙහි කරන්න ඕනේ. මේක කරන්න බැරි දෙයක් නෙමෙයි කරන්න පුළුවන් දෙයක්. අනිවාර්යෙන් සැනසෙන්න හේතු වෙනවා ඔහොම පටන් ගත්තොත්. Tamanට එන ලොකු ප්‍රශ්න පීඩනේ ඔක්කොම අඩු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්න ඕන කියලාත් කල්පනා කරන්න ඕනේ. මේ විදිහට අපේ හිත පළවෙනි තැන හරියට ඇල්ලුවොත් තණ්හාව කියලා දැන් අපේ ළමයෙක් අසාමාන්‍ය හැසිරීමක් තියෙනවා කියන්නේ අපි හොයන හේතුව. හේතුව වෙනකොට මං හේතුව විදිහට හොයාගෙන තියෙන දේ වැරදි. අපි මෙයාට මේ කෑම අඩු වෙලා තමයි මේක වෙලා තියෙන්නේ කියලා තමයි මං හොයාගෙන තියෙන්නේ. බලනකොට එහෙම එකක් නෙවෙයි. මම මොකද කරන්නේ? මෙයාට කෑම වැඩි කරනවා. වැඩි කරා කියලා හරියන්නේ බලනකොට මට පාප මිත්‍රයෙක් හම්බෙලා. ඇත්ත හේතුව ඒක. අපි ඇත්ත හේතුව දැනගත්තා නම් අපි මොකද කරන්නේ? පාප මිත්‍රයව අයින් කරනවා. එතකොට තමයි ප්‍රශ්නේ ඉස්සෙන්නේ. අපිට ප්‍රශ්න ආපුවාම අපි හොයාගන්නේ මම ප්‍රිය කෙනෙක් දකින්න ඕනේ කියලා දැන් දුකක් වෙනවා මට දැක ගන්න නෑ කියලා දුකක් වෙනවා. දැන් අපි මේ ප්‍රශ්නේ දකින්නේ කොහොමද? මම ප්‍රිය කෙනා දැක්කනම් හරියනවා කියලා. වැරදිට හොයාගන්න. ඉතින් මම දුවගෙන යනවා හොයන්න. හොයාගෙන ගිහලා දකින්න. දැක්කට පස්සේ හරි හරි දුක අඩු වුණා. හැබැයි ආපහු එද්දි අඩු වෙලා වැඩි වෙලාද? මෙන්න වැඩි වෙලා. එහෙනම් ගිහිල්ලා තියෙන්නේ අඩු කරගන්න වැඩි කරගන්න. වැඩි කරගන්න කියලා තියෙන්නේ. නේද? ඉතින් මේකයි ඇත්ත తত্ত্বය. ඒකයි කියන්නේ මේකේ මේකට හරියට හරියට මෙනෙහි කරලා බලන්න. එහෙනම් කරන්න ඕනේ ඇයි මට මේ කෙනාව දකින්න නැති වෙනකොට දුකක් ඇති උනේ? හිතේ ඉපදිලා තියෙන තණ්හාවෙන්ද? හරි හිතේ ඉපදිලා තියෙන තණ්හාව හින්දා එහෙනම් තණ්හාවයි අයින් කරන්න ඕනේ. එතකොට දුක් නැති වෙනවා. ආන්න එහෙම ඒ ටික ඔක්කොම හොයාගන්න ඕනේ. හරි? මෙහෙම හොයාගත්ත අපිට ඒ තණ්හාවයි කියලා තේරුණාට පස්සේ පින්නත් අපේ හිත කියනවා දැන් පාප මිත්‍රයා හින්දා තමයි මගේ ළමයා නරක වෙලා තියෙන කියලා දැනෙච්ච ගමන් අපි මොකද කරන්න යන්නේ? පාප මිත්‍රයා අයින් කරන්න හදන එක નિરાයාසයෙන් වෙනවද නැද්ද? එහෙනම් හිතන්න බලන්න තණ්හාවෙන්දයි මේ දුක කියන එක හඳුනාගත්තොත් අපි මොකද කරන්නේ අපේ හිත? තණ්හාව අයින් කරන වැඩපිළිවෙල හොයනවා. මෙතර කල් හොයන්නේ නැත්තේ ඇයි? ප්‍රශ්නේ අඳුරගන්න නැති හින්දා. ඒකයි මේ මේ අවුරුදු ගණන් බණ අහනවා වෙනසක් නැහැ. සමහරවිට යනවා ගිහිල්ලා භාවනාත් කරනවා. දවස් 10 15 භාවනා කරන වෙලාවට කට්ටිය ගිහිල්ලා. ඒ භාවනා කරන තැන් වල වැරද්දක් එමු නෙමෙයි මම කියන්නේ. මේ තරුණද ගෙදර ඉන්න තරුණ දුවලා පුතාලා බලාගෙන ආපේ අම්මා ගියා දවස් 10ක් 15ක් භාවනා කරන්න අපේ ආච්චි ගියා ආච්චිගේ තිබෙන අපුරු ගතිය අපි හොඳට දන්නවා යාන්තම් මේ සැරේ ගිහිල්ලා එනකොට ඔක්කොම හරියයි අපේ ඉතින් ඔක වෙනස් කරන් එන්නනේ ගියේ කියලා නේද ගිහිල්ලා එනවා ඇවිල්ලා දවස් දෙක තුන යනකොට හරි හරි බව හොඳට පේනවා ගිහිල්ලා නේද සමහරට ගිහිල්ලා ඇවිල්ලා කාමරේ පොඩ්ඩක් හැදිලා තිබ්බනම් එතනින්ම පටන් ගන්නවා කොච්චරවත් ඉතින් සමහර අය මේක කරගන්න ඇත්තේ ප්‍රශ්නේ හරියට අඳුරගෙන ඒකට උත්තරේ හොයන්නේ නෑ කරන්නම් වාලේ මොනවා හරි කර කර ඉන්න හින්දා. ඉතින් ඒකින් හින්දා තණ්හාවයි කියලා හරියට හඳුනගත්තා නම් අන්න හැම වෙලෙම විසඳුම හොයනවා. අන්න ඒ විසඳුම හොයනකොට අපිට විසඳුම එන්න ඕන කොහෙන්ද? තණ්හාව නැති කරන මාර්ගය, දුක් නැති කරන මාර්ගය තමයි ආර්ය ශ්‍රැංග මාර්ගය. ආර්ය ශ්‍රැංග මාර්ගය ගැන මම කියන්නේ දත්ත ගබඩාව කියලා. ඩේටා බේස් එකක්. මොකක්ද මේ දත්ත ගබඩාව කියන්නේ? විසඳුම් තියෙන තැන එතන. ආරියෂ්ඨාය මාර්ගය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ භාවිතා කරන්න කියලා. ඇඳුමක් නම් අඳින්න භාවිතා කරිය හැකියි. කෝපයක් නම් දේ බොන්න භාවිතා කරිය හැකියි. වාහනයක් නම් පදින්න භාවිතා කරිය හැකියි. ආරියෂ්ඨාය මාර්ගය මොනවට භාවිතා කරන්නේ? ආ දුක් නැති කරගන්න. ඔය කියන්නේ එහෙනම් හරි. දැන් එහෙනම් භාවිතා කරන්නේ දුක් නැති කරගන්න. කොහොමද දැන් දුකක් එනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් දන්නේ ඒක නැති කරගන්න පාවිච්චි කරලා දන්නේ තරහ කියන දුක එනකොට මොකද කරන්න ඕනේ? මගේ හිතට විසඳුම එන්න ඕනේ. ඔය තරහ කියන එක ඇවිල්ලා දුක් විඳින්නේ මොකක් නැති හින්දාද? මෛත්‍රිය නැති හින්දා. මෛත්‍රිය කොහෙද තියෙන්නේ? ආරියෂ්ඨායක මාර්ගයේ දෙවෙනි කොටසේ දෙවෙනි කොටස. සම්මා සංකප්පවල අව්‍යාපාද සංකල්පන, නෙක්කම් සංකල්පන, අව්‍යාපාද සංකල්පන. මේ සංකල්පනාව තිබුණා නම් තරහ එන්නේ නැහැ. එහෙනම් විසඳුම කොහෙද තියෙන්නේ? ආරියෂ්ඨායක මාර්ගයේ තියෙන්නේ. ලොකුම ප්‍රශ්න ටික තියෙන්නේ. ඒ වගේ හැම දෙයකටම එන්න ඕනේ. හැම දෙයකටම එන්න ඕනේ විසඳුම අපිට දත්ත විදිහට එන්න ඕනේ. විසඳුමක් විදිහට එන්න ඕනේ අපේ මනසට ඒක පුරුදු කරන්න ඕනේ. ඒක පුරුදු කරන විදිහ තමයි අපි ඉස්සරහට කතා කරන්නේ. හරි ඒක පුරුදු කරන්න ඕනේ හැම වෙලෙම මෙන්න තණ්හාව නැතිකරන ක්‍රමය මෙන්න මෙතනයි කියලා. යම් කිසි වේදනාවක් හින්දා යම් කිසි දුක් වේදනාවක් හෝ සැප වේදනාවක් නැතුව නැත්නම් ඒකට ඇලී ගැලී ඉන්න කෙනෙකුට ඒකට බැඳිලා ඉන්න කෙනෙකුට මේ බැඳීම හින්දා මට මහා සැප වේදනාව මගේ හිත ඉල්ලනවා ඒකෙන් මට මහා දුකක් ඇති වෙනවා කියලා ඒ දුක හින්දා පීඩාවෙන් ඉන්න කෙනාට මේකට විසඳුම මේකයි වේදනානුපස්සනාව වැඩුවා නම් වේදනානුපස්සනාව වැඩුවා නම් මේ වේදනාවේ තියෙන ඇත්ත తත්වය දැනගන්නවා එහෙම වුණාම මේකට මාව ඇලෙන්නේ නෑ අන්න සුද්ධ වෙන ක්‍රමය තියෙන්නේ සම්මා සති කොටසේ හරිද? එතකොට ඒක තියෙන කායානුපස්සනා වේදනානුපස්සනා කොටස. ඒකයි මම ඒකට කියන්නේ දත්ත ගබඩාව කියලා. විසඳුම් දෙන තැන. රාගයෙන් අධික පීඩාවකට පත් වෙලා ඉන්න කෙනා පිස්සු වගේ මේ හතර දිබ්බාගේ දුවනවා. අන්න ඒ වගේ කෙනෙකුට නේද? එයාට දැනෙන්න ඕනේ. හරි මට දැන් මේ පිස්සු වගේ ඉන්නවා මේ රාගයෙන් මත් වෙලා මම මේ ඉන්නේ. නමුත් මේකට විසඳුම කාමයේ වර්ධව හැසිරීම නෙවෙයි. මොකද කාමයේ වර්ධව හැසිරුණාට මේක ඉවර වෙන්නේ නෑ. කවදාකවත් ඉවර වෙන්නේ නෑ. එහෙනම් විසඳුම ඒක නෙවෙයි. විසඳුම අන්න පළවෙනි විසඳුම තියෙනවා කායානුපස්සනාවේ නේද? හතරවෙනි කොටසේ තියෙන අසුභ භාවනාවේ තියෙනවා. පිළිකුල් භාවනාවේ තියෙනවා. පැහැදිලිවම රාගෙන් අයින් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒකේ. එහෙම එකක් තියෙනවා කියලා තමන්ට දැනෙන්න ඕනේ. ඒකයි ඒක ගවේෂණය කරලා හදාගන්න ඕනේ කියන්නේ. මම මේ හැම බණේම මේ ටික කියලා ඉන්නවා ඉස්සෙල්ලා. මේ බණ මාලාව ඒකටයි ලෝව දිනන බුදුමඟ කියන්නේ. හරිද? ලෝකය කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ තියෙන එකතු වෙලා තියෙන ලෝකය. ඔය ඒකට පෙරදිලා ඉන්නේ අපි. හවුද නැද්ද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සහ ධම්ම කියලා ආදරය වැනියවට කියන ධම්ම කියලා ඒ වයින් හැදිච්ච ලෝකෙක හිර වෙලාද නැද්ද ඉන්නේ? ඒක ජයග්‍රහණය කරලා නැහැ. ඇයි? ඒක විසින් අපි යට කරන් ඉන්නේ. මම ඒ ලෝකයේ දිනලද නැත්නම් ඒ ලෝකයේ විසින් මාව පරාජය කරලාද? මාව පරාජය කරලා තියෙන්නේ ඇයි? ඒකට ඕන හැටියට මට ඉන්න වෙලා තියෙන්නේ. නේද? ඒ ලෝකයේ ඉස්සරහා මම දන ගහනවා දන ගහලා කියනවා මට කරුණාවන්ත වචන කියන්න මට හොඳින් ඉන්න මට ආදරෙන් ඉන්න නේද මට අහවල් දේ දෙන්න අහවල් දේ නැත්තම් වැඩක් නැහැ කියලා බාහිර ලෝකෙට අපි පෙරදිලා ඉන්නේ. බාහිර ලෝකයේත් එක්ක අපි පුරාල්ලනවා. බාහිර ලෝකෙට අපි පෙරදිලා ඉන්නේ. ඒ ලෝකේ ජය ගන්න ඕනේ. එහෙනම් අපේ ලෝකේ ජය ගන්නකම් අපි පුළුවන් තරම් දුක් විඳිනවා. එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ පින්වත්නි මේ ඉවරක් නැති දුක් විඳින්න නැතුව හිත බුදුරජාන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ දුක් විඳින්න ඕන එකක් නෙවෙයි. හරිද? ඒක ස්ථීර සතුටක් ඇති කරගන්න විදිහයි හිත වෙනස් කරලා. කොහෙවත් වෙනස් කරලා නෙවෙයි. චින්තනය වෙනස් කරන්නේ. ඉතින් ඒක නිසාවෙන් අපි මේකේ එක විසඳුමක් ලොකුම ප්‍රශ්නේ අල්ලගත්තා ඉස්සෙල්ලාම හැඳන් තේරුණා නේද කරන්න ඕන දේවල් වගේක් කරලා ඉක්මනට හිත හදන්න තණ්හාවයි හැමදෙකටම හේතුව කියන එක එන විදිහට හදන්න හිත මේ ධර්ම දේශනා මාලාව තියෙන්නේ ඉතාම ප්‍රායෝගික තත්ත්වයක් උදා කරගන්න ධර්ම කරුණු එකතු කරන්න නෙවෙයි මේ දේශනා මාලාව සම්පූර්ණ උපදෙස් හිත හදන උපදෙස් ටිකක් තියෙන මේ දේශනා මාලාවේ නැත්තම් මේක හරියන්නේ නැහැ. ධර්ම කරුණු අපිට ඕන තරම් හොයාගන්න පුළුවන්. එහෙනම් එතන හදාගන්න හදාගත්තට පස්සේ තව එක එක එක එක තැන් කීපයක් ගැන කතා කරන අදත් ඒ වගේ තැනක් කතා කරන්නේ. තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි සසර තිරිසන් වෙලා උපදින්න, പ്രേත භූත අසුර ආදී තැන්වල උපදින්න ලොකු විපාක ලැබෙන්න මහ කර්මයක් මේ ජීවිතයේ ආයුෂ අඩු වෙන්න පවා හේතු වෙන ලොකු ප්‍රශ්න වර්ගයක් එක්ක අපි ජීවත් වෙනවා. ඒ තමයි තණ්හා වැඩි වෙනකොට ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද, සුරාපානය, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප ආදී දේවල් අපි අතින් සිද්ධ වෙලා කර්මපත සිද්ධ වෙනවා. නැත්තම් ලොකු ප්‍රශ්න වගේක් වෙනවා. ඒවා හින්දා මේ ජීවිතෙත් විඳවන්න වෙනවා. සසර ජීවිතෙත් විඳවන්න වෙනවා. ඉතින් ඒකින්ද මේකෙන් ගැලවෙන ක්‍රමයක් ඕනේ. මේවා දුක් ඇතිවීමට හේතු වෙන කාරණා ඒවා සිද්ධ කරපුවාම දුකක්මයි ඇති වෙන්නේ. ඉතල ඒක ෂණයක සතුටක් ඇති වෙනවා. නේද? මේක හොයාගන්න අපි කරන්නේ ඇයි මෙහෙම වෙන්නේ කියලා බලන්න අපි චුට්ටක් පොඩි පොඩි විමසීමක් කරනවා සිල් කැඩෙන්න මොහොතකට ඉස්සෙල්ලා. දැන් දැන් ඇත්තම කතා කරොත් තාම සිල් කැඩෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? අමාරුයි. සිල් කැඩෙනවා තාම. ඇයි ඒ කියලා හොයාගන්න සිල් කැඩෙන්න මොහොතකට ඉස්සෙල්ලා සහ සිල් කැඩුණාට පස්සේ අපේ හිතේ ස්වභාවය චුට්ටක් බලන්න ඕනේ. බලන්න පොඩ්ඩක් මොකද වෙලා තියෙන්නේ කියලා. අපි හැම වෙලෙම මොනවද හොයන්නේ? සැප සහ සතුට හැම වෙලේම හොයන්නේ සැපයි සතුටයි. අපේ හිත පොඩ්ඩක්වත් දුකෙන් ඉන්න කැමති නෑ. දැන් නිදා ගන්න ගියා. නිදා ගන්න ගියාම මధుරෙක් කරකිනවා කනවටේ. දැන් මගේ නිින්ද කැඩීගෙන ඉන්නේ. එක සැරයක් කැඩුනා. ආය කනවටේ කරකිනවා. කනත් අස්සෙරින් ගන්න හදනවා. දැන් මොකද වෙන්නේ? සැපයිද දුකයිද? දුකයි. ඊට පස්සේ මම ඊළඟ සැරේ කරකිනකොට මෙහෙම කරලා අල්ලන්න හදනවා. අහුවෙන්නේ නෑ. දැන් තවත් දුකයි. ඊළඟ සැරේ මෙහෙම කරනකොට අතට සීතලට අහුවෙනවා. දැන් අර චූටි මధుරවමල්ල මෙහෙන් සතුටුද? එහෙනම් මේ මොහොතේ මට වෙලා තියෙන්නේ කැඩෙන්න මොහොතකට ඉස්සෙලා තිබ්බා ලොකු දුකක්. කැඩලා ඉවර වෙච්ච ගමන් සතුටක්. හැබැයි පස්සේ පස්සත්තාව තියෙනවා. හොරකනුත් ඒ වගේම දෙයක්ද කියන්නේ. හොර වස්තු දැක්කහම දරා ගන්න බැරි තරම් දුකයි මේක ඕන කියලා. ඉන්න බෑ. ඇතුලෙන් එන තණ්හාවෙන් හින්දා දුක් ඇති වෙනවා. ඒක නැති කරගන්න යාට හොරකම් කරනවා. හොරකම් කරපු ගමන් සතුටුයි. කාමයේ වර්ධව හැසිරීම. ඒත් එimhe පරිසරය සකස් වෙන ගමන් දරන්න බැරි තරම් අපහසුතාවයකට විපත් වෙන්නේ. නොකර ඉන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. ඒක දරා ගන්න බැරි වෙනවා. ඉතින් මිනිස්සු ඒ වැරද්ද කරනවා. කරපු ගමන් සතුටුයි. හැබැයි පස්සේ ලොකු පස්සත්තාපයක්. බොරු කියපුවාමත් එහෙමයි. පරුස වචනත් එහෙමයි. තේ දරා ගන්න බැරි වේගයක් ආපු ගමන් දබින් ගාලා කියලා දානවා ඕන වචනයක් කියලා ඉවරලා පස්සේ ඉතින් අපරාධ මේක කිව්වේ මොනවා හිතුවත් දන්නේ නැහැ කියලා පැය ගණන් පැය ගණන් කල්පනා කරන එහෙනම් ඒ ඔක්කොම අර ඒ මොහොතේ ඇති වෙන දුක් දරා ගන්න බැරුව මේක වෙන්නේ. දුක් දරා ගන්න බැරි හින්දා සිල් කැඩෙනවා කිව්වොත් මොකද කියන්නේ? මන් දන්නේ නැහැ ওই පැත්තේ ওই ප්‍රශ්න තියෙනවද කියලා බලන්න මේ ඇවිල්ලා පොදු ගැටලු ටික අපි ඔක්කොටම එන පොදු ගැටලු. ඒ කියන්නේ ගැටලු වල ස්වභාවය, හිතේ ස්වභාවය. එහෙනම් දුක් දරා ගන්න බැරි හින්දා සිල් කැඩෙනවා. හරි. ඒක අපි තේරුම් ගත්තා. එහෙනම් මේකට මොකද කරන්නේ? අපේ පැත්තෙම විසඳුමක් හොයාගන්න ඕනේ. ඒක කාට ගැළපෙන විසඳුමක් වෙන්න ඕනද? අපේ මනසට ගැළපෙන විසඳුමක් වෙන්න ඕනේ. දැන් මේකට උත්තරයක් හොයාගන්න යනකොට මම හොයනවා මට ගැළපෙන විසඳුමක් කොහෙද තියෙන්නේ? බලනවා දුක් ඇති වෙන ඒවා දරා ගන්න බැරි වෙනකොට කැඩෙන එකට විසඳුමක් මේ බලන්න අපි උදේ නැගිටින්න පුරුදු වෙලා නැති කෙනෙකුට හත වෙතනකම් අට වෙතනකම් බුදියන්න පුරුදු වෙලා ඉන්න කෙනෙකුට පාන්දර හතරට හැරෙනවා. හැරවල දැන් කෙලින් කරලා තියලා තියෙනවා. ළමයා නැගිටවල තියලා තියෙනවා. එයාගෙන් අහනවා දැන් ඔයාලට මොනවද දැනෙන්නේ කියලා. එයා මොනවද කියයිද? දුක් දැනෙනවා කොහෙටද? සිතටත් දැනෙනවා කායටත් දැන් මගේ අතපය ඔක්කොම රිදෙනවා, කොන්ද රිදෙනවා, ඔළුව රිදෙනවා, හිත රිදෙනවා මාව බුදි කරවන්නට කියලා. හරි. හැබැයි නිදි කරවන්නේ දරාගෙන තියාගන්නවා. දෙවෙනි දවසෙත් ඇහැරෙනවා. තුන්වෙනි දවසෙත් ඇහැරෙනවා. හතරවෙනි දවසෙත් ඇහැරෙනවා. මේ විදිහට දවස් 10ක් විතර ඇහැරෙනවා. ඇහැරවපුවාම දැන් එයා එදත් කරේ පළවෙනි දවසෙත් පාන්දර හතර නැගිට එක් කරේ. දැන් දවස් 10ක 12කට පස්සෙත් කරන්නේ පාන්දර හතර නැගිටින එක. එකම සිද්ධිය. හැබැයි දැන් දුක් අඩු වෙලා අඩු වෙලා ගිහලා දවස් 15ක් 20ක් යනකොට අතුරුදහන් වෙනවා. නෑ. නේද? කොහොමද දන්නේ ගුණේ? කොහොමද ඒක වෙන්නේ? පුරුදු වෙනවා අන්න හරිය. නේද? ඒ කියන්නේ අපේ හිතේ ස්වභාවයක්ද නැද්ද ඒක? දරාගන්න බැරි දේවල් අමාරුවෙන් දරාගත්තොත් ටික කාලයකින්ම දරන්න දෙයක් නැතු වෙනවා. ඒ දුක් අතුරුදහන් වෙලා. දැන් අමාරුවෙන් නැගිටින්න දෙයක් නැහැ. මේ ළමයට දැන් නිකම්ම හැරෙනවා. හැරිලා මලක් වගේ ඉන්නේ දැන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කයර දෙන්නෙත් නැහැ, හිතට දෙන්නෙත් නැහැ. පිළිගන්න කැමතිද? කැමති නෙමෙයි පිළිගන්න වෙනවා. ඒක මූල ධර්මයක්. කොහේ මූල ධර්මයක්ද? අපේ සිතේ මූල ධර්මයක්. අමාරුවෙන් දරාගත්තොත් ටික දවසකින්ම දරන්න ලේසියෙන් පුළුවන් වෙනවා. ඔක මූල ධර්මයක් කිව්වනේ. ඔක දාන්නකො දැන් අර සිල් වලට. ඔය මූල ධර්මය අරන් දාන්න සිල් කැඩෙන තැනට. මధుරවා වටේ කරකිනකොට මට දරා ගන්න බැරි වෙච්ච ඉරුනේ. අනේ දැන් මට නුවණක් තියෙනවා. නෑ මම මේක දරන්න ඕනේ. කාමයේ වර්ධව හැසිරෙන්න අබ්බැහි වෙච්ච අය ඉන්නවා. එයාට තියෙන්නේ පරිසරය හදනවා දරා ගන්න බැරි දෙන්නේ. දැන් එයා නුවණින් දරන්නේ. මොකද්ද නුවණින් දරන්නේ? නුවණත් එක්ක පුළුවන් මේක කරන්න. මොකද්ද නුවණ? මම අද ඉවසුවොත් ඊළඟ දවසේ ඊට වැඩිය ලේසි ඊළඟ දවසේ ඊට වැඩිය ලේසි ඊළඟ දවසේ ඊටත් වැඩිය ලේසි අන්තිමට ඉවසන්න දෙයක් නැහැ. තේරුණාද? ඔන්න ඔය ඉවසන්නේ නැතුව කටයුතු කිරීමෙන් එක දිගට මේ පුහුණුව කරන්න ඕනේ හැබැයි. මේක අකණ්ඩව කියලා කියන්නේ එක දිගට කියන එක. අර නැගිටින ළමයා කියන්නකෝ. ඒ නැගිටින ළමයාව අපි දවස් 3ක් නැගිටවනවා. දෙකක් බුදි කරවනවා. ආයෙ දවස් දෙකක් නැගිටවනවා. තුනක් බුදි කරවනවා. එයා හැමදාම නැගිටිනකොට එතකොට අමාරුයි අර දුක් නැති වෙන්නේ නැහැ. එහෙනම් යම් කිසි කෙනෙක් තීරණයක් ගන්නවා මං එක දිගට පන්සිල් කඩන්න නැතුව කොහොම හරි ඉන්නවා කියලා. හරිද? එහෙනම් සුරාපානයට ඇබ්බැහි වෙච්ච කෙනෙක්, සල්ලාලකමට ඇබ්බැහි වෙච්ච කෙනෙක්, හොරකම් කරන්න පුරුදු වෙච්ච කෙනෙක්, සත්තු මරන්න පුරුදු වෙච්ච කෙනෙක් මොකද කරන්නේ? අකණ්ඩ උත්සාහයක් ගන්නවා එක සති දෙකක්. අපිට මාසයක් කියලා. ජීවිතේට මාස කීයද දැන්? <laughs> නේද වයස මාස කීයද කියලා මේ අහන්නේ. 30යි නම් 360ක් ගිහින්. 40යි නම් 480ක් මාස. 480ක් ඔය කෝලම් කර කර හිටිය එකේ එක මාසයක් අඩුම ගානේ මේ ටික නවත්තගත්තොත් මොකද වෙන්නේ? එක මාසයක් මම නවත්තනවා දරනවා කොහොම හරි මැරිද්දෙන් කියලා දරනවා. හරි දැඩි වීරයක් අරන් දරනවා. පළවෙනි දවසට වැඩිය දෙවෙනි දවසට 102කට වැඩිය 3 104 105 100 අන්තිමට මොකද වෙන්නේ? වෙන වමද නැද්ද ඔබ? එහෙනම් මම මහා වාසනාවන්තයෙක් වෙනවා. මාසකින් පුළුවන් මාසයකට අඩු කාලයකින් පුළුවන්. මොකද්ද? සිල් කැඩෙන්නේ නැති මිනිහෙක් වෙලා. උත්සාහයක්වත් ගන්න දෙයක් නැහැ නවත්තන්න දැන්. එතන නවතින්නේ නැහැ. ඊට අමතර වෙන ලාභයකුත් ලැබෙනවා. මොකද්ද ලැබෙන ලාභය? සිල් රැකෙනකොට චිත්ත අභ්‍යන්තරයෙන් අර පශ්චත්තාප ඔක්කොම නැති වෙලා දෝරේ ගලාගෙන යන ගුල්පතකින් ගලන වතුර වගේ මහා ප්‍රීතියක් උපදින ওই තත්ත්වයටපත් වේගෙන එනකොට හිත ප්‍රීතිමත් වෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා ප්‍රමෝදය කියලා. අන්න ඒ ප්‍රීතිය වෙන කිසිදු කාම සම්පත්තියකින් ලබන්න බැරි තරම් එකක්. දැන් අපි කලින් කිව්වනේ අර යටහත් පහත් වෙන්න ඕන එක එක්කෙනාට ගිහිලා සතුට දෙන්න කියලා මං කිව්වේ අර බාහිර ලෝකෙට පෙරදිලා ඉන්නේ සතුටේ ඉල්ල අඬනවනේ ගිහිල්ලා. මේ සමහර දැක්කලා තියෙනවා මහා වියලු වගේකුත් තියෙනවා. ගහ කුප්පිය අරන් ගිහින් අනිත් අය පෙන්නන. තරහ වුණොත් බොනවා බොනවා මොකද කියන්නේ? <laughs> කෝච්චි වලට පයින්නවා එක එකව කරනවා මේ බාහිර ලෝකේ පෙරදිලා. මොනවද පෙරදිලා තියෙන්නේ? බාහිර ලෝකෙට පෙරදිලා. හිඟන්නේක් වගේ ජීවත් වෙන්නේ. එහෙම හිටිය කෙනාට ඒ ඔක්කොම හිඟා කකා ඉල්ලන්නේ මොනවද? සතුට. දැන් මෙයාට හම්බෙලා තියෙන්නේ කොහෙන්ද සතුට? මේ එහා පැත්තෙන් වටෙන් පිටෙන් නෙවෙයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් නෙවෙයි. රූප දැකලත් ඇති උනේ සතුට කොහෙද? හිතේ. ශබ්ද අහලත් හිතේ. කැමති අය දැකලා, අහලා, විඳලා හිතේ සතුට ඇති වෙන්නේ. එහෙනම් මෙන්න ඇතුලෙන් එන්න පටන් ගන්න සතුටක්. ඉවරක් නැති. එහෙනම් ආඩම්බරෙන් ඉන්න පුළුවන්ද නැද්ද? කාටවත් නිකන් දෙයකට තුන්නේ වෙන්න ඕනේ. ආඩම්බරෙන් ජීවත් වෙන්න පුළුවන්. ඇයි? මාට කාගේවත් සතුට ඕනේ මොකද? මම සතුරු නිෂ්පාදනාගාරයක් වෙලා ඉන්නේ. <laughs> බාහිරින් උදව් නැතුව ස්වයංපෝෂිතයි දැන්. විදේශ රටවල ආධාර ඕනේ මට මගේ සතුට ගන්න. මම ස්වයංපෝෂිත මිනිස්සෙක්. මගේ ඇතුලේ මම මේක උපදවාගෙන තියෙන්නේ. එතෙන්ටපත් වෙන්න ඕනේ අපි. එතකොට තමයි පෞරුෂයක් හැදෙන්නේ. Tamanට අවශ්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන්. අනුන් මත රඳාපවතින්න ඕනේ නෑ. ඉතින් අනුන්ට පුළුවන් තරම් උදව් කරනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. ආගියවත් මත රඳා පවතින්නේ නෑ. එයාට මේ සමාජයේ ලොකු පෞරුෂයක් හැදෙනවා. ලොකු ජවයක් හැදෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ ප්‍රීතියත් එක්ක හිත නිකන් මලක් පිපුණා වගේ. හරි. ඒ ප්‍රීතියත් එක්ක හිත මලක් පිපුණා වගේ උදේ නැගිට වෙලාවෙ ඉඳන් හැන්දෑ වෙනකන් ප්‍රබෝධමත් අර මේ ප්‍රශ්න තියෙනකොට නැත්නම් අපි තමු කාත් එක්ක හරි හොඳටම තරහ වුණා කියලා එදාට සාමාන්‍ය වැඩ කරන්න පුළුවන් හොඳට. එක්ක නැත්නම් ඔයාලට බුදිය ගන්නවා. එක්ක වැඩ කරන්න ගියාට ඒක හරියට කරන්න බෑ. මේ වගේ ආසාවල් අඩු වෙනකොට මේ වගේ හිත ප්‍රීතියටපත් වෙනකොට එයාට නිදිමත පවා අඩුයි. ශාරීරික ලෙඩ රෝග අඩු වෙනවා. ඒ ප්‍රෙෂර් අඩුයිනේ. හරිද? ඒ විතරක් නෙවෙයි මූණ. හුඟක් අයගේ මූණ තියෙන්නේ කොහොමද? ඔය ඇතුළ ප්‍රබෝධමත් නැති හින්දා මූණේ තියෙන්නේ මට බෑ වගේ ගතිය. මට බෑ වගේ ඉන්නේ. නමුත් හැබැයි මේ මේ தත්ත්වයටපත් වෙච්ච එක පාටම පිපිලා වගේ එනවා මූණත් එක්ක පිරිසිදු වෙලා නිකන් දකින්න කෙනෙකුට ප්‍රසන්න වෙලා එහෙම නිකන් හරි ප්‍රබෝධමත් ගතියක් ඇති වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් අත්හදලා බලන්න. ඊටත් වැඩිය සිද්ධ වෙන ලොකුම ලාභය තමයි මේ ප්‍රීතිය වින්දට පස්සේ වෙන දේ බලන්න. ඔක නිර්ආමිත ප්‍රීතියක් ඔකට කියනවා. මං කැමති කැමමක් තියෙනවා. කවුරුත් කියනවා ඕකට තියෙන කැමැත්ත අයින් කරන්නකෝ ඔයා ඔකට හරි කෑදරයි. ඕකමයි හොයන්නේ කිය කිය කියනවා. මම ඉතින් අයින් කරන්න උත්සාහ කරනවා කරනවා කරනවා බෑ. හැබැයි මට ඊට වැඩිය ගොඩාක් රස කෑමක් හම්බෙනවා. වෙන જાතියක් හම්බෙනවා කියන්නේ ඊට වැඩිය රස. හැබැයි ඒක හම්බුණාට පස්සේ ඒක මම කනවා. කෑවට පස්සේ මට ලොකු සතුටක් ඇති වෙනවා අප්පේ මේක කොච්චර රසද කියලා. දැන් මගේ හිත ඉල්ලන්නේ පරණ එකද අලුත් එකද? ඇයි ඒකෙන් සතුට ඇති වුණා? වැඩි. අපේ හිත හැම වෙලේම රිංගන්නේ කොහෙටද? වැඩියෙන් සතුට තියෙන තැනට. ඒක අපි අත්දැකීමෙන් දන්නවනේ නේද? වැඩියෙන් සතුට තියෙනවා නම් දැන් මට කොහේ හරි යන්න ඕන නම් මං මේ ගෙදරට ගියාම මට වැඩියෙන් සතුටු වෙනවා. මේ ගෙදරට ගියාම ඊටත් වැඩියෙන් සතුටු නම් මං යන්නේ වැඩියෙන් සතුට තියෙන තැනට. ඒක අපේ හැටි. ඒ හිතේ හැටි. දැන් අර සිල් දකලා ලොකු සතුටක් හදාගෙන අර සිල් කඩලත් සතුටක් තිබ්බේ මధుර එහෙම මටලා සතුටක් තිබ්බනේ පොඩි. අන්න ඒ සතුට වගේ නෙවෙයි ඊට වැඩිය ගොඩක් ලොකු සතුටක් හැදිලා. දැන් ඒක මම වින්දා. ඒක ආහාරයට ගත්තා හිත. නේද? ඒක වින්දහම ජීවිතේ කවදාකවත් ඇතිවෙච්ච නැති සතුටක් වින්දා කියලා හිත දැනගත්තා. දැන් එයා ඉල්ලන්නේ මොකද්ද? ඒ සතුට ඉල්ලනවා. හරි පුදුමයි. හිත වෙනස් වෙලා. දැන් ඒ හිත ඉල්ලන්නේ සිල් රකින්න කියලා. කලින් මේ හිත ඉල්ලුවේ සිල් කඩන්න කියලා. අපි අපේ හිත වෙනස් කරගෙන වෙන්න. දැන් එයා සතුටින් ඉන්නවා මදිවට එයාගේ හිත එයාගේ හිත සිල් කඩන්න දෙන්නේ නෑ. එහෙනම් දැන් මොකද වෙන්නේ? අකණ්ඩව සිල් රකින්නවා නෙවෙයි රකින්නවා. එහෙම කෙනාකටින් කැඩෙන්නේ නෑම නෙවෙයි. කැඩෙන්නෙම නැති තත්ත්වයට එන්නේ සෝවන් ඵලයට පත් වුණාම නමුත් කැඩෙන වාර ගන්න ගොඩාක් අඩු වෙනවා. ඒකත් එක්ක සමාධිය ඇති වෙනවා. ඒ සමාධිය ඒක ඒ ප්‍රීතිය ලොකු ප්‍රීතියක් බවට පත් වෙනවා. ඒකත් එක්ක කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය ආදී ඇති වෙනවා මේ ලෝකේ. මේ ලෝකයේ දිහා අපි හැම වෙලෙම අපි මේ කයවල වලට බැහැගත්තු සිත් ඇතිව. නේද? මේ කයවල වලට බැහැගත්තු සිත් වගේක් තියෙනවා. මේ සිත් ආශ්‍රයෙන් අපිට මේ මේ කිලෝ 70 80 කෑලි වලට චූටි ජිල් බෝලයක් වගේ පොඩි ඇහැක පුංචිම පුංචි උකුණු හිතක් තරම් චූටි චක්කු ප්‍රසාදය කියලා එකක් තියෙනවා. හරිද? ඕක කරකව කරකව කරකව කරකව අපි මොකද කරන්නේ? මේක වටේ තියෙන හොල සතුට නේද? අපි විතරන්නේ කුකුල්ලුත් එහෙම. උන්ට දෙපැත්තට තියෙන නේද ඒක හම්බෙලා තියෙන්නේ. අපිට වගේ ත්‍රිමාණව පේන්නේ නැහැ නේද? යාළුවට ත්‍රිමාණව පේන්නේ එහෙම ඇස් දෙකකට නෙවෙයි තියෙන්නේ පැති දෙකේ. ඉතින් මොකද කියන්නේ හරෝ හරෝ ඒ දින චූටි එකක් කරලා තියෙන්නේ. ඒකෙන් හරි කොහොම හරි මේ ලෝකෙට එබිකම් කරන්න තමයි අපි හැම වෙලෙම හදන්නේ. මේ එබිකම් කිරීම කොච්චර ඕනද කියනවා නම් ලෝකෙට gedare ඉඳන් එබිකම් කරන්න පුළුවන් පෙට්ටියක් හදාගෙන ඒක දිහා බලන් ඉන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒක gedare ඒක උසයි යන්න අමාරු හින්දා චූටි පෙට්ටියක් හදාගෙන අතේ අරයි යන්න පටන් ගත්තා හැම වෙලේම. දැන් මොකද කරන්නේ? හූරනවා බලනවා හූරනවා බලනවා හූරනවා බලනවා විදුරු කැලලක් දිහා මුළු ලෝකෙම විදුරු කැලලක් වෙලා. ප්‍රතිබිම්බය දිහා බලන්නේ. සැබෑ රූපය දිහා නෙවෙයි. ප්‍රතිබිම්බ දිහා බල බල දිමාන තලයක තියෙන චූටි ප්‍රතිබිම්බයක් දිහා බල බල පහත් සතුට ඇති කරගන්නවා. ඉතින් අපිට මේක අපිටම තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් ඒකින්ද මේක සම්පූර්ණයෙන්ම මේ මානසික ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් කරන තුරු මේක සිද්ධ වෙනවාමයි. මේක වෙනස් කරනතුරු මේක වෙනවාමයි ගැලවෙන්නම බෑ ගැලවෙන්නම බෑ ඇයි මම මේ ගැලවෙන්න බෑ කියන්නේ හේතු ඇති කලෙහි ඵලය ඇති වෙනවාමයි ඒතර මේ විදිහට පුහුණු කරවුවොත් ඒක ඇති වෙන්නේ නැහැ හරිද එතකොට ඇති වෙන්නේ නැහැ ඒකින්ද හිත සකස් කරන්නේ නැතුව පාලනය කරගන්නවා කියන එක බොරුවක් ඒක සිද්ධ වෙන්නේ ඒක සිද්ධ වෙන්නේ නැහැ හිත සකස් කරන්නේ නැතුව පාලනය කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ මේක හේතුඵල ධම තේරුම් ගන්න ඕනේ බලන්න. හොඳට මම තේරුම් කරවන්න යමක් සිද්ධ වෙන හැටි වෛද්‍යවරයෙක් ඉන්නවා අපි ඉන්දෝනා පුටුවක් උඩ. වෛද්‍යවරේ නෝන දෙන්නෙක් එතන තියෙනවා. දැන් ලෙඩක් ගැන කියනවා අපි. මේ ලෙඩේ ගැන හරි විස්තර වෛද්‍යවරයෙක් නොවන දෙන්නට එන්නෙම නැහැ. හරි විස්තර එන්නෙම නැහැ. එයාලා හිතා ගන්නවා මම කොහොම හරි හරි විස්තර ටික ගන්නවා ඇතුලෙන් ගන්නවා ඇතුලෙන් ගන්නවා කිව්වට එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? එන්න හේතු නැහැ. නේද? හේතු නැති අතීත භාවිතය නැහැ. අතීතේ දැනගෙන නැහැ. දැනගෙන නැති දෙයක් එතනින් එන්නෙම නැහැ. එහෙනම් හේතු තිබ්බොත් විතරයි එන්නේ. දැන් බලන්න ඒකේ තවත් පැත්තක් තියෙනවා. මෙයා මේ ලෙඩේ විස්තර කියනකොට වෛද්‍යවරය අහගෙන ඉන්නවා නම් අහගෙන ඉන්න කියලා අපි දැන් කියන්නේ. එයාට ඒ ලෙඩේ පිළිබඳ තොරතුරු එනවා ඒ එන එක එයාට නවත්තන්න පුළුවන්ද? බෑ. හේතු තිබ්බොත් වෙනවමයි. හේතු නැත්තම් වෙන්නේ නෑමයි. හේතු තිබ්බොත් වෙන එක එයාට නවත්තන්නත් බෑ. ඇයි? අපි දන්න දෙයක් කවුරු දැන් මම කියනකොට මම එකපාරටම කියනවා අඹ කියලා. මේක මෙහෙම බලමු. අඹ කියනකොට මතක් වෙනවද නැද්ද? නවත්තන්න පුළුවන්ද? මොන බලන්න දැන් මේක නවත්තන්න කෙසෙල් කිව්වා මං. ආනමාළු කෙසෙල් කිව්වා. නවත්තන්න පුළුවන්ද? ඒ මොකද අතීතයේ මම ඒවා දැකලා තියෙනවා, හඳුනාගෙන තියෙනවා. ඒ හේතු තියෙන හින්දා ඒක මතක් වෙන එක නවත්තන්න බෑ. හේතු තිබ්බොත් වෙනවමයි. හැබැයි කවදාකවත් කාපු නැති කෙනෙකුට අපි දැකපුවත් නැති කෙනෙකුට කෙසෙල් කිව්වොත් එන්නේව ඒ හැඟීම එන්නේ නැහැ. එහෙනම් මෙතන තියෙන ඔක්කොම වෙන්නේ හේතු තිබ්බොත් විතරයි. එහෙනම් පන්සිල් රැකෙන්නේ පන්සිල් රැකෙන්න හේතු තිබ්බොත් විතරයි. ඒ හේතු වල හේතු සකස් කරගන්න බුද්ධෝත්පාද කාලයක පුළුවන්. ඒ හේතු සකස් නොකර අපි ඔහේ හිටියොත් අපි කවදාකවත් පන්සිල් රකින්නේ නැහැ. හැමදාම පාපී ජීවිතයක් ගත කරලා දුකෙන්ම ඉපදිලා දුකෙන්ම ජීවත් වෙලා දුකෙන්ම මැරිලා ගිහලා සතර මහා දුකක් විඳිනවා වහාම හේතු ටික හදන්න ඕනේ. වහාම හේතු ටික හදන්න ඕනේ. තේරුමක් නැහැ මේ ජීවිතේ මෙහෙම දුක් විඳින එකේ. මේකේ තේරුම ලෞකික ජීවිතය අතරින්න කියලාද? නැහැ. මම මේ කියපු ඒවා කරන්ඩ ජීවිතය අතරින්න ඕනද? වැඩ නවත්තන්න ඕනද? ඉගෙන ගන්න එක නවත්තන්න ඕනද? උයන පිහිනක නවත්තන්න ඕනද? ගෙදර මිනිස්සුත් එක්ක බුම්මගෙන ඉන්න ඕනද? සමහර අය ධර්මයේ තුලට ඇවිල්ලා භාවනා කරනවායි අරවා මේවා සිල්වන්තයෙක් වුණා මං උපාසකෙක් වුණා කියලා මේ කාත් එක්කව කතා කරන්නේත් නැහැ, නහ වෙන්නේත් නැහැ. එහෙම ඉන්න ඕනද? නෑ එහෙම ඉන්න ඕනේ නැහැ. තමන්ගේ හිත හදාගන්න එහෙම ඉන්න ඕනද? නෑ එහෙම ඉන්න ඕනේ නැහැ. වැඩ කරන්නේ නැතුව ඉන්න ඕනද? කාර්යක්ෂම නැතුව ඉන්න ඕනද? නෑ මොකක්වත් නැහැ. එහෙනම් අපි තේරුම් ගත යුතු තියෙන කාරණාව තමයි අපේ ජීවිතය අපිට නිවැරදිවම සකස් කරගන්න පුළුවන්. ලෝකේ දිනන්න පුළුවන්. ලෝකේ ඉදිරියේ නොසැලී ඉන්න ඉන්ද්‍රකීලයක් වගේ නොසැලී ඉන්න කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඇත්තටම සැනසීමෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඇයි අපි දුක් විඳින්මින් ඉන්නේ? ඇයි අපි කාටවත් ගැති වෙලා ජීවත් වෙන්නේ? දැන් මෙහෙම මේ தත්තරපත් වුණා කියලා තමන් ආදරය කරන අයව එලවන්න ඕනද? <laughs> නෑ නෑ. නේද මේ தත්ත්වයටපත් වුණොත් ඔය කියන தත්ත්වයට ඔය තණ්හාවයි හැමදේටම හේතුව කියලා තියෙන தත්ත්වයටපත් වුණොත් අපිට යමෙක් ආදරය කරනවා නම් එයාගේ ආදරය එන්න එන්න වැඩි වෙනවා. ඇයි වෙනදාට අපි යාට බැනවදිනවනේ. දැන් බයින්නෙත් නැහැනේ. අපි වැඩි මෛත්‍රියකින් කටයුතු කරන්න පුළුවන්කමක් ඇති වෙනවා. ඒකින්ද බාහිර මිනිස්සු අපිට ආදරය කරන එක වැඩි වෙන්න පටන් ගන්නවා. හරි. හැම පැත්තකින්ම තමන්ගේ ජීවිතය ඊටා නිර්වෘල් තත්යකටපත් වෙනවා. පීඩන නැති වෙනවා. සුවදායකව ඉන්න පුළුවන් තත්ත්වයට පත් වෙනවා. මේ ඔක්කොටම ඕන කරන්නේ මාසයයි. මේ මාස කියලා කියන්නේ වැඩ නැති මාසයක් නෙවෙයි වැඩ කරන ගමන් වැඩ කරන ගමන් ඇත්තටම හිතන්න හරියට හිතන්න ඒ හිතන සිතුවිලි ඉතින් වාහනයක් කෙලවනවා නම් ඒ ගමන් හිතන්න පුළුවන් ඕක මෙනෙහි කරන්න පුළුවන් වාහනයක යන ගමන් හිතන්න පුළුවන් උයන ගමන් හිතන්න පුළුවන් හැබැයි වේගෙන් ඕනනම් ඉක්මනට ඕනනම් ඔය ටික මෙනෙහි කරන්න භාවනා ඉරියව්වක ඉඳගෙන වෙන කිසි වැඩක් නැතුව ඒකම එක දිගට එක දිගට එක දිගට මෙනෙහි කරන්න වේගවත් ඒ හැඟීම් හැදෙන්න පටන් ගන්නවා. ඒක මම කියන්න ඕන දැන් නෙවෙයි මේ අත දන්නවා. හරි හැඟීමක් ප්‍රබල කරගන්නයි මේ ඕනේ. ඔය හැඟීම හදාගන්නයි ඕනේ. හැඟීම ප්‍රබල කරන්න මේ බලන්න මට කාත් එක හරි තරහක් ආවා. තරහාවට පස්සේ මම මොකද කරන්නේ? වැඩ කරන ගමන් තරහෙන් මෙනෙහි කර කර වැඩ කරා. එතකොට තරහ අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. මම එහෙම කරන්නේ නැතුව එක තැනකට ඉඳගෙන දත් පූට්ටු කරගෙන වැඩ ඔක්කොම නවත්තලා ඇස් පියාගෙන එක දිගට තරහින් මෙනෙහි කර කර ඉඳ පටන් ගත්තා. දැන් මේ දෙන්නෙන් කොයි එක්කෙනාටද වේගෙන් තරහ වැඩි වෙන්නේ? දෙවෙනි එක්කෙනාට. නේද? ඇයි එක දිගට යා මෙනෙහි කර කර හිටියා. එහෙනම් දැන් අපි කිව්වා වගේ දේවල් අපි දැන් කියලා මෙනෙහි කරන්න කියපු දේවල් වැඩ කරන ගමන් මෙනෙහි කරන්නේ නැතුව එහෙමත් කරන ගමන් අපිට පුළුවන් නම් එක තැනකට වෙලා ඉඳගෙන මේ අදාළ කාරණා ටික මෙනෙහි කරන්න ඔය හැඟීම මාසයකට වැඩිය ඉක්මනට හදා ගන්න පුළුවන්. අඩු කාලෙකින් තමන්ව निराවුල් කරන චේතනා හැම දෙයක්ම සකස් කරගන්න පුළුවන් තමන්ගේ අතුලාන්තයෙන්. හැබැයි එහෙම කරොත් විතරයි සාර්ථක වෙන්නේ. එහෙම නෙකරුවොත් කවදාකවත් සාර්ථක වෙන්නේ නැහැ. ඒ හැඟීම උපදවා ගන්න පුළුවන් එහෙම කරොත් විතරයි නැත්තම් කවදාකවත් සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඒකෙන්ද අපි හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. හොඳ වීරයක් ඇති කරගන්න ඕනේ. මෙතන විසඳුම තියෙනවා. පැහැදිලි විසඳුමක් නැත්නම් යමක් කරන එකේ තේරුමක් නැහැ. පැහැදිලි විසඳුමක් නැත්නම් පැහැදිලිව පේන්න නැත්නම් කරන්න ඕන දේ යමක් කරන්න තරම් අපිට හිතෙන්නෙත් නැහැ. එහෙනම් මේ මේ කියන ක්‍රමවේදයනුත් එක්ක තණ්හාවෙන්ද අනාගත ලොකු දුක් ගොඩක් එන්න තියෙන අවස්ථා ඔක්කොම නැති කරගන්න නේද පංචශීල ප්‍රතිපදාව හේතු වෙනවද නැද්ද? එහෙනම් අකණ්ඩව සීල් රැකෙන විදිහට අපේ හිත සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. කොහොම හරි හදන්න. මත්ද්‍රව්‍ය වැනි දේවල් කොච්චරම මිනිස්සු විනාශ කරනවද? එතකොට ජීවිතේට එවැනි දේවල් කියන ඒවා එකතු වුණොත් මේ හිත දැන් අපි භාවනා ආදී මේ වගේ දේවල් කරලා හිතේ වීරියයි වැඩි කරන්නේ. සිහියයි වැඩි කරන්නේ. ඉවසීමයි වැඩි කරන්නේ. හැබැයි අර වගේ දේවල් ඒවා අඩු කරනවා. එන්නෙන් එන්නෙන් පහත් මානසිකත්වයක් ඇති කරනවා. එතකොට අන්න ඒවත් එක්ක අපිට තේරුම් ගන්න වෙනවා එවැනි ඉරණමකට අපිවපත් වුණොත් නේද අපේ ගෙදර ඉන්න දරුවා එවැනි ඉරණමකටපත් වුණොත් එහෙනම් පංචශීලය රැකන්න ඕන ළමයින්ට හොඳට. එහෙම කරලා පුරුදු කරවන්න ඕනේ. හිතේ හයිය පුරුදු කරවන්න ඕනේ. ඒ සතුට පුරුදු කරවන්න ඕනේ. එතෙන්ට අරගෙන ළමයෙකුට අභ්‍යන්තර සතුට කියන එක මොකද්ද කියලා හොඳට අත්දක්කලා එළියට දැම්මොත් එයා කවදාකවත් අර පහත් වැරදි වලට පෙළඹෙන්නේ නැහැ. පෙළඹෙන්නේ හිතක් නැහැ. එහෙනම් අපේ වගකීම මොකක්ද? ජීවත් වෙන්න පුරුදු කරනවා කියන්නේ මොකද්ද? පන්සිල් රකින්න පුරුදු කරවන්න ඕනේ. ඒකට ඊට වැඩිය ලොකු අවධානයක් යොදලා ලොකු කැපකිරීමක් කරලා අන් අයව මේ தත්තෙට පත් කරවන්න තමන් කාට හරි ආදරේ නම් කරන්න තියෙන ලොකුම දේ ඒක. හරිද? කරන්න තියෙන ලොකුම දේ ඒක. එවැනි தත්වයකට පත් වෙච්ච අයට ඒකයි මම කිය ලොකු පෞරුෂයක් සකස් වෙනවා කියලා ජීවිතේ ජීවත් කරලා. හින්දා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ ජීවිතේ මම සාර්ථක කරගන්නවා, සසර ජීවිතේ සුවපත් කරගන්නවා. සියලු කෙලෙස් අයින් කරලා දාලා මම උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව හැමදෙනාම ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති